එහිදී සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ආදී ලෙස මේ ආනාපාන සති භාවනාව විපස්සනාවට නැන් වෙන අයුරු පිළිබඳව යම් හඳුනා ගැනීමක් සිදු කරන්නට යෙදුණා. ආනාපාන සති භාවනාව විපස්සනාවට පත් කරනකොට ආනාපාන සති භාවනාවෙන් යම් කිසි කෙනෙකුට චිත්ත සමාධියක් උපදවගෙන කියන්නේ ධානා මට්ටමක් උපදවගෙන ඒ ධානා සිටෙහි ධානා අංග විදර්ශනා කිරීම වශයෙන් ඒ වගේම ඒ ආස්වාස ප්‍රසවාස නිමිත්ත විදර්ශනා කිරීම වශයෙන් භාවනාව විපස්සනාව පැත්තට නැඹුරු කරගන්නා ආකාරය පිළිබඳව අපි විශේෂයෙන් මෙතනදී හඳුනා ගන්නට යුතුයනවා. ඒ වගේම සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුළ අර ධ්‍යාන උපදවන තැන දක්වා සිත එකඟ කරන්නේ නැති කෙනෙකු විසින් භාවනාව කොහොමද විපස්සනාව පැත්තට නැඹුරු කරගන්නේ කියන කරුණ පිළිබඳව අපි එතනදී විශේෂ අවධානයක් යොමු කරන්නට යෙදුණා. එතකොට මේ ආකාරයට භාවනා කරනකොට ඒ කියන්නේ සමුදය අනුව දකිමින් සමුදය ධම්මානුපස්සී වා කායස්මින් නිහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් නිහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් නිහෙරති කියනකොට මේ හට ගැනීම අනුව දකිමින් වාසය කරනවා වැයවීම දකිමින් වාසය කරනවා හට ගැනීම සහ වැයවීම කියන මේ දෙකම දකිමින් වාසය කරනවා මෙන්න මේක අපි කියනවා උදේවේ ඥානය උපදවන්නට සමර්ථ වන මානසිකාරයේ පැවැත්මක් කියලා. ඒකට මෙන්න මේ ආකාරයට ඒ කයෙහි හට ගැනීම පිළිබඳව කය අනු බලමින් වාසය කරනවා, වැයවීම පිළිබඳව බලමින් වාසය කරනවා, හට ගැනීම සහ වැයවීම පිළිබඳව බලමින් වාසය කරනවා. අත්තිකායෝති වා පනස්ස සති පච්චු පට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති. එතකොට අත්තිකායෝතිවා 50 සතිපත්තිපත්තිකා හෝති ඒ කෙනාට සත්වයේ පුද්ගලයෙක් නො වූ හුදු අනාත්ම ධර්මයක් අනාත්ම ධර්මයක් පමණක් පවතිනවාය කියන මේ නුවණ එළඹ සිටිනවා අත්තිකායේති කියලා කිව්වේ මේ කය පමණක් ඇත කියන නුවණ. ඒ කියන්නේ අපිට හමුවන්නේ සත්වයේක්ක පුද්ගලයේක්ක මේ ආදී ස්වરૂපයන්ගෙන් යන මානසිකාරය. එතකොට අපි ආධ්‍යාත්මික කය සහ බාහිර කය පිළිබඳව මානසිකාරයේ පවත්නකොට හට ගැනීම වැයවීම අනුව අපේ සිහිනුවන පවත්නකොට මේ දෙක පිළිබඳවම මන සිහියෙන් ඉන්නකොට අත්තිකායේතිවා 50 සති පච්චපට්ඨිතා හොති. එයාගේ සිහිය එළඹ සිටින්න පටන් ගන්නවා. හුදෙක්ම සත්වයේ පුද්ගලයෙක් නොවූ හුදු හේතු ප්‍රත්‍ය නිසා සකස් වූ කය පමණක් ඇත්තේය කියන නුවණට. දැන් අපිට මම කියලා හිතනකොට මේ පුද්ගලයෙක් වූ රූපයක් සිහිපත් වෙනවා. පුද්ගලයෙක් වූ රූපය පිළිබඳවම තමයි අපි දකින්නේ සහ සංකල්පනා පවත්වන්නේ. රූප නිමිත්තක් දකිනකොටම ඔබට මේ මමයි කියන හැඟීම පහළ වෙනවා. මේ තමන් මේ විදිහට දකිනකොටම තමන්ගේ කය දිහා බලනකොට මේ මම මේ මගේ රූපයයි කියන හට ගැනීම තියෙනවා. ඒකට බාහිර රූප දිහා බලනකොට මේ තව පුද්ගලයෙක්ක සත්වයෙක්ක කියන තැනකින් සංකල්පන උපදින්නට පටන් ගන්නවා. ඒකට මේ විදිහට සත්ව පුද්ගල භාවයකින් ලෝකය ඇසුරු කරනකොට අන්න ඒ තන ගොඩනැගෙන ආශ්‍රව ධර්ම සංයෝජන ධර්ම දුරු කරන්නට අවශ්‍ය නිසා තමයි මේ භාවනාව මේ විදිහට අපි චිත්ත සමාධිය තුළින් විපස්සනාව දක්වා අරගෙන යන්නේ. එතකොට තමයි අපිට සිහිනුවණක් ඇති වෙන්නේ අත්තිකායෝතිවා 50 සතිපස්චපට්ඨිතා හොති. උදෙක්ව සත්පුද්ගල භාවයකින් කතා කරන්නට බැරි අනාත්ම ධර්මයක් වන කනබන ආහාර ප්‍රත්‍යයෙන් උපන් කම්මචිත්ත ඍතු ආහාර කියන මේ ප්‍රත්‍යසමවාය නිසා හටගත්ත මේ උදෙක්ව මේ කය පමණක් ඇත්තේ කියන නුවණ ඒ කෙනාට එළඹ සිටිනවා. එතකොට යාවදේව ඥානමත්තාය ප්‍රතිශිතිමත්තාය. ඒකට මෙන්න මේ විදිහේ ඥානයේ පිණිස හේතු වන තමන්ට ප්‍රඥාවෙහි අවදිමත් භාවයේ පිණිස හේතු වන මේ විදිහට සිහියක් එළඹ සිටිනවා. අනිශ්චිතෝච විහෙරති නැතකින්ති ලෝකේ උපාදීයති. එයා ලෝක කිසිවක් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නිස්සිත කරගන්නේ නැතුව අනිශ්චිතෝච විහෙරති නැතකින්ති ලෝකේ උපාදීයති. ලෝක කිසිවක් උපාදාන වශයෙන් පත් කර අල්ලා ගන්නේ නැතිව පාදාන වශයෙන් ග්‍රහණය කරගන්නේ නැතුව වාසය කරනවා නැසකින්ති ලෝකේ උපාදී. ඒකට මෙන්න මේ ආකාරයට එයාට තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත නිශ්චිත භාවයකින් ලෝකයේ ඇසුරු නොවන්නට තරම් ඒ උපදින ඥාන දර්ශනය තාමත් ප්‍රබල ඥාන දර්ශනයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ කාරණාවේදී තාම සූක්ෂමව අපි මේ භාවනාව ප්‍රායෝගිකව අපේ ජීවිතයට යොදා ගන්නකොට ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ භාවනාව දියුණුවන ආකාරය පිළිබඳව වටහා ගන්නකොට අපි කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නට යෙදුනේ ඒ විශේෂ අවධානයක් යොමු කරන්නට යෙදුනේ අපි එතනදී පසුගිය සාකච්ඡාව තුළදීත් අපි මේ පිළිබඳව විශේෂ පැහැදිලි කර ගැනීම සිදු කරගත්තා. ඒ තමයි අපි මානසිකාරයේ පැවැත්වීම සහ නුවණෙහි පිහිටා සිටීම කියන මේ කරුණු දෙක අතර තියෙන වෙනස්කම. මනස්කාරයේ පැවැත්වීම සහ නුවණෙහි පිහිටා සිටීම කියන මේ දෙක අතර තියෙන වෙනස් බව. මානසිකාරයේ පැවැත්වීම කියන්නේ අපි නැවත නැවත ඒ තැනක සිහිය පැවැත්වීම කියන එක. ඒ කියන්නේ නුවණින් මනස මෙනෙහි කිරීම සිද්ධ කරනවා. මොකක් පිළිබඳවද සිහිය පවත්වන්නේ? අර කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. සමතේ වැඩෙන විදිහටත් විපස්සනාව වැඩෙන විදිහටත්. ඒතර මේ විදිහට සමතය සහ විපස්සනාව කියන දෙක මිශ්‍රිතව අපි මේ භාවනාව સિદ્ધ කරනකොට එයාට ඒ තුළ උපදින ඥානමත්ය. එයාට එතනදී ප්‍රඥාව පිණිස එක හේතුවක් වෙනවා. නුවණ පහළ කර ගැනීම පිණිස. ඒක නුවණ උපද්දගත්තට පස්සේ යාට පුළුවන්කම තියෙනවා අර නුවණ නැවත නැවත භාවිත කරන්න. උපද්දගත්ත නුවණ භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. එතනින් පස්සේ ආ දිනු කරන්නේ එතනින් පස්සේ ආ වඩන්නේ අර උපදෝගත්ත නුවණ. ඒකට නුවණ තමයි නැවත නැවත භාවිත කරන්නේ ජීවිතය තුළ නුවණ තමයි නැවත නැවත ප්‍රගුණ කරලන්නේ තමන්ගේ ජීවිතය තුළ. මෙන්න මේ විදිහට තමන් තමන්ගේ ජීවිතය තුළ මේ ප්‍රගුණ කිරීම සිද්ධ කරනකොට එයාට පුළුවන්කම තියෙනවා මේ එකම ආනාපානසති භාවනාව තුළින් නිර්වාණය දක්වාම ගමන් කරන්න. ඒකට මේ ආනාපාන සති භාවනාව තුළින් නිවනට ගමන් කරනවා කියුවාම මේකෙදි කියන්නේ පටන් ගත්ත තැන ඉඳලා අවසානය දක්වාම ආනාපාන සතිය සමත පැත්තෙන් ආශේවනය කිරීම තුළ මේ නිවන ලැබුණා කියන එක එහෙම නෙමෙයි. ආනාපාන සති භාවනාව නිර්වාණය දක්වා පනවන්නට පුළුවන් කර්මස්ථානයක්. හැබැයි ඒකෙදි අපි එකතු කරගනු ලබන විපස්සනා මානසිකාරයත් සමග එතකොට අර ආනාපාන සති භාවනාවෙන් උපද්දගත්ත නිමිත්තම පාදක කරගෙන විපස්සනාව පැත්තට නැඹුරු වෙන නිසා තමයි මේ කර්මස්ථානයේ අපිට නිවන් දැකීම සඳහාම හේතු වෙන දෙයක් බවට පත් වෙන්නේ. සතිපට්ඨාන භාවනාවේ තිබෙන විශේෂත්වය තමයි මේ භාවනාවන්ගේ අපිට නිර්වාණය දක්වාම මේ සෑම කර්මස්ථානයක් තුළම අපිට හිත වඩන්න පුළුවන්කම තියෙනවා. සෑම කර්මස්ථානයක් තුළම නිවන දක්වා අපේ හිත දියුණු කරගැනීමට හැකියාව තියෙනවා. එහෙනම් කෙනෙක් ආනාපාන සතිය නවදන්නේ එයාට ආනාපාන සතිය තුළින් ඒ දස්පා හිත දියුණු කරගන්න පුළුවන්. වගේම කෙනෙක් අනෙක් කර්මස්ථානයක් නම් වඩන්නේ ඒ කර්මස්ථානයන් තුළින් නිවන දක්වා හිත පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපි මේ කියන කායानुපස්සනාවේ තියෙන කමතහන් ටිකද වඩන්න ඕනේ අපි විපස්සනා ස්කන්ධය ස්කන්ධ ධර්මයන් පිළිබඳව මානසිකාරය කරන්න ගත්තොත් අනිත්‍ය භාවනාව අනිත්‍ය සංඥාවක් දිනු කරන්න ගත්තොත් ඒක මේකට ඇතුළත් වෙන්නේ නැද්ද? ඒකට ඒකිනුත් අපි නිවන් දකින්න පුළුවන්ද බෑද කියලා. ඇත්තටම ඒ විපස්සනාවත් මේ ඇතුළතම සංග්‍රහ වෙනවා. දැන් කෙනෙකුට ඕනනම් ආනාපාන සති සමාධිය උපදවන්නේ නැතුව යාට ස්කන්ධ ධර්මයන් පිළිබඳව, කය පිළිබඳව, රූපය පිළිබඳව අනිත්‍ය සංඥාවෙන් අපයාට මානසිකාරය පවත්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට නැවත නැවත මානසිකාරයේ පැවැත්වීම තුළ අර විපස්සනාව පැත්තෙන් එයා නිවන දක්වා ඒ භවනාව කමඨහනක් බවට පත් කරගන්නවා. ඒකත් සිහිය පිටවන තැනක්. ඒකත් රූපේ පිරිසින් දකින්න තැනදී කය පිළිබඳව සිහිය පැවැත්වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එකත් කායાનුපස්සනාව කියන සංග්‍රහයකම යනවා. අන්න ඒ නිසා තමයි කායાનුපස්සනාව වඩනවා කියලා කියන්නේ නිවන වඩනවා කියන එක. අමස්තේ වඩනවා කියන එක කියලා බුදුරජාණන් වහන්සේ මේ භාවනාව වර්ණනා කොට දක්වන්නේ. ඒ වගේම අපි මේ භාවනාව ආරම්භ කරන්නට ප්‍රථමයෙන්ම නිදානේ නිදානේ තුලම දක්වනවානේ කායන ඔයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මහන්නේ මේ එකම මගයි සත්වයින්ට විසුද්ධිය පිණිස තියෙන නිවනට තියෙන කියලා. ඒකට ඒක අයන මග්ගෝ එතකොට මේ එකම මගයි කියලා. අයන කියන්නේත් මග්ග වාචක શબ્දයක්, මග්ග කියන්නේත් මග්ග වාචක શબ્දයක්. ඒක තවදුරටත් තහවුරු කරලමින් ඒ මාර්ගය කියන දේ මේ එකම මාර්ගයයි නිවනට තියෙන කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒකට ඒ කියන්නේ නිවන් දැකීම සඳහා යම්තා ක්‍රමවේදයන් තියෙනවා නම් යම්තා අපි භාවනාවන් සිට දියුණු කිරීම සඳහා උපකාර කරගනු ලබනවා නම් ඒ සියල්ලක්ම මේ සතිපට්ඨානය සතර සතිපට්ඨානය ඇතුළත බහලන්නට පුළුවන්කම තියෙනවා. මේක ඇතුළත ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙන නිසා අතීතේ කවුරු හරි නිවන් දැක්කම නිවන් දැක්ක සතිපට්ඨාන වැඩම තමයි. ඒක මොන දහම් පරයයක් ඇහුවත් ඒක තව ආකාරයකින් කියන්න පුළුවන්කම තියෙන සතිපට්ඨාන වැඩම තමයි නිවන් දැක්කේ කියලා. අද කවුරු හරි නිවන් දකිනවා නම් ඒ දකින්න පුළුවන්කම තියෙන සතිපට්ඨානය තුළ තමන්ගේ මනස දියුණු කර ගැනීම තුළ ඔබත් මේ සතිපට්ඨානය කියන එකට සුවිශේෂ ස්ථානයක් ලබා දෙන්නේ සතිපට්ඨානය තුළ මේ මනස හික්මවිය යුත්තේ යන්නේ නිසා. ඒකට මේ සතිපට්ඨානය තුළ අපි අපේ මනස මේ විදිහට මේ හික්මව ගන්නකොට ඔය අපි කතා කළේ පළවෙනි ආනාපාන සති පබ්බය පිළිබඳව. ඊට පස්සේ අපට හමුවන දේ තමයි ඉරියාපත පබ්බය. නැතිනම් ඉරියව් පිළිබඳව අපි පවත්වන සිහිය මොන කියන එක. ඒකට ඉරියව් ප්‍රවත්ම තුළ කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙන පුණජ පරම් වික්ඛවේ වික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. ඒකට පුණජ පරම් මහන්නේ නැවතත් දසස්නේහි මහන්තෙම තව විදිහකින් කියනවා නම් මේ ශාසනයේ භික්ෂුව ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. ඒ කියනවා යනකොට යනවා කියලා හඳුනා ගන්නවා. යනකොට යනවා කියලා අජානාති නුවණින් දකිනවා. ඒක ප්‍රජානනය. ප්‍රඥාවෙන් තමයි ප්‍රජානනය කරන්නේ. ඒක පජානාති. ඒක නුවණින් දන්නවා. ඥානාති කියන්නේ නුවණින් දන්නවා. පජානාති කියලා කියනකොට. ඥානාති කියන්නේ සාමාන්‍ය වශයෙන් දැනගන්නවා කියන එක. පජානාති කියලා කියන්නේ ඒ ධර්මයේ පිළිබඳව නුවණින් දැනගන්නවා කියන්නේ. ප්‍රජානනය. ඒකට ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. සාමාන්‍ය සංජානන විඥානනය ඕනම කෙනෙකුට කරන්න පුළුවන්කම තියෙනවා. දැන් යනකොට යනවා කියන එක සිහිපත් කිරීම සඳහා අපිට 아무තු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක දැනගන්න තේරුම් ගන්න අමුතුවෙන් භාවනා කරන්න අවශ්‍යත් නැහැ. ඒක යනකොට යනවා කියන එක යටත් පිළිසින් අටකතාවෙන් දක්වන්නේ මේ සෝන කුක්කුරාදීෝ කියන්නේ බල්ලපවා දන්නවා මේ යනකොට Taman යනවා කියන එක ගැන. එන තිරසංගත හතෙකුට උනත් ඒක තේරෙනවා Taman යනකොට ආමම යනවා කියලා. ඉරියව් කරත්ම ගැන එයාට නුවණක් තියෙනවා. ඒකට එහෙනම් ඒක සාමාන්‍ය සංජානන විඥානනය කියන එක තමයි ඇවිදිනකොට ඇවිදිනවා කියලා දන්නවා. ඒක සාමාන්‍ය සංජානන විඥාන විඥානන මට්ටම. ඒකට මම යනකොට යනවා යනවා යනවා කියලා හිතනවා. අපි ඉඳ ගන්නකොට ඉඳ ගන්නවා කියලා හිතනවා. ඊට පස්සේ නැගිටිනකොට නැගිටිනවා කියලා හිතනවා. කනකොට කනවා කියලා හිතනවා. මේක ගැන හිත හිත හිතියා කියලා මේ ඉරියව් ඉරියව් භාවනාව නෙමෙයි. මේක ඉරියාපත භාවනාව ඉරියාපතේට අයිති කොටහසයක් නෙමෙයි. ඉරියාපත පබ්බය විපස්සනා වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පබ්බයක්. ඒක ඊටාම ගැඹුරට අපිට යන්න තියෙනවා. ඒකේ නුවණ පවත්වා ගන්න. එතකොට සාමාන්‍යයෙන් අද සමාජ ව්‍යවහාරය තුළ භාවනා ක්‍රමවේදයන් තුළ පැහැදිලි කරනවා සක්මන් භාවනාව තුළ උනත් මේ යනවා යනවා යනවා කියලා හිතන්නේ කකුල ඔසවනකොට ඔසවනවා කියලා හිතන්න කකුල ඉදිරියට අරගෙන යනකොට අරගෙන යනවා කියලා හිතන්න නැවත තබනකොට තබනවා කියලා හිතන්න මේ විදිහට ඒ ගැන හිතන්න කියලා සිහි පවත්වන්නට කියලා නැවත නැවත කියන අවස්ථාවන් මේ විදිහට කර්මස්ථාන ලබා ගැනීම දකින්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඒක ඉරියාපත භාවනාව විදිහට નિවරදිවම එකයි භාවනාව කියලා අපිට දක්වන්නට පුළුවන් කමක් නැත්තේ. ඒකෙන් හැබැයි අර්ථයක් සිද්ධ වෙන්නේ නැද්ද? අර්ථයක් සිද්ධ වෙන්නේ නැද්ද? අපි ඒ ගැන හිතලා බැලුවොත් ඇත්තටම භාවනාව කියන එකේදී එතනදී අර්ථයක් ඒක සිද්ධ වෙන්නේ නැතුව නෙමෙයි. කෙනෙක් ඉන්නවා යාගේ හිත මොන විදිහකටවත් එකඟ කරගන්න බැරි වෙනකොට. එයාට තමන්ගේ සිත එක අරමුණක එක පුළු පොඩි මොහොතක්වත් පුංචි මොහොතක්වත් තියාගන්න බැරි වෙනකොට හිත ගොඩාක් අරමුණු වල වේගවත් හිත විසිරී පවතිනකොට එයාට අර බොහොම ඕලාරික මට්ටමක හිත එකඟ කරගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට අපිට අනෙක් කර්මස්ථානවල හිත වඩන්නත් පුළුවන්. හැබැයි ඉස්සෙල්ලාම අර තමන්ගේ ඉරියව් පැවැත්ම පිළිබඳව දැනුම් තේරුම් ඇතුව ඒක පවත්වා ගැනීම ප්‍රායෝගිකව නරක දෙයක්ම නෙමෙයි. හැබැයි ඒක අපි ඉරියාපත භාවනාව හැටියට අපි හුවා දක්වනවා නම් ඒක තමයි ඉරියාපත භාවනාව කියලා අපි සම්පූර්ණ ඉරියාපත භාවනාව හැටියට ඒක ගැන හිත හිත ඉන්න එකයි කියලා අපි පෙන්වා දෙනවා නම් අන්න එතන වැරදි. ඒ හින්දා අපිට ඒක ඒක භාවනාවකට පෙර ආතුව හිතේ යම් එකඟතාවයක් ගොඩනගා ගැනීම සඳහා එහෙම දෙයක් පාවිච්චි කළා කියන එකේ වරදක්ම කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් භාවනා කමතහන් කියනකොට පින්නතුනේ හිත එකඟ කර ගැනීම සඳහා ඕනෑම විදිහකට අපිට අපේ මනස භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇටියට කිව්වොත් අපි අපේ හිත එකඟ කරගන්න යනකොට අපි සමතේකට කමතහනකට හිත තියනවා කියන්නේ මොකද්ද? ජීවිතයේ හම්බෙන නොයේක් අරමුණු වල අපේ හිත විසිරෙන්න දෙන්නේ නැතුව එක අරමුණක හිත දැඩිව තියලා ඒ අරමුණෙහි සිත ඒකාග්‍රගත කරලා ඒ අරමුණ තුල අපි හැසිරෙනවා වෙන අරමුණු අපේ මනසට ගන්නෙ නැතුව. එක අරමුණක් තුල තමයි අපි අපේ හිත පිහිටවගෙන තියෙන්නේ. නොයෙක් අරමුණු වල හිත විසිරෙන්න දෙන්නේ නැහැ. එතකොට ඒ සඳහා අපි හිත පිහිටවා ගැනීම සඳහා භාවිත කරන තැනට ස්ථානයට කියනවා. අත්ථාන කියලා. එතන සතිපත්ථාන කියලා කියන්නේ සිහිය පිහිටන තැන කියලා. පිහිටන ස්ථාන. තව දෙනින්වත් අපි කියන එකට කමතහන කියලා. කර්මස්ථානය කියලා. එතකොට කර්මස්ථානය කියලා කියනකොට ඒක ස්ථානයක්. ඒක තමයි එතන තමයි අපි මේ මේ දේ සිද්ධ කරන්න මේ ක්‍රියාව. සිහිය දියුණු කිරීම කියන්නේ. ඒකට දැන් මේ සිහිය දියුණු කිරීම සඳහා අපිට ඔය කර්මස්ථානවලට අමතරව අනන්ත ප්‍රමාණ කමඨහම් පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ ඉදිරිපසින් තියෙන මේ යම් කිසි වස්තුවක් මේසයක් පුටුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගහක් ගලක් වෙන්නත් පුළුවන්. ඔබට ඒ පිළිබඳව සිහිය තබමින් ඒ පිළිබඳව සිහිය තබමින් ඔබට ඒ පිළිබඳව මනස පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව දැඩිව මනස පිහිටවමින් ඒ පිළිබඳව නැවත නැවත සිහිය පවත්නකොට අර කැමක් වෙන්න පුළුවන් යම් කිසි දෙයක් පිළිබඳව වෙන්න පුළුවන් නැවත නැවත සිහි පැවැත්වීම සිද්ධ කරනකොට ඔබට පුළුවන්කම තියනවා සිත එකඟ කරන්න අර ගොඩාක් කර්මවල හිත විසිරෙන්නේ නැතුව දැන් හිතන්නකෝ අපි උදාහරණයක් ඇද්ද ඔබ ඉදිරිපසින් තියෙන පුටුව ගැන විතරක් ඔබ මනසිකාරය කරන. ඒකේ නිමිත්ත ගන්න හිතට ඒ පිළිබඳව විතරයි ඔබ බලන්නේ. ඒ පිළිබඳව විතරයි මෙනෙහි කිරීම සිද්ධ කරන්නේ. ඒක තමයි හිතට ඔසවා ගන්න දේ බවටපත් වෙන්නේ. ඔබට පුළුවන් ඒක භාවනාවක් හැටියට සිද්ධ කරන්න. ඒක මේ ඒ තුල සිත එකඟ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. එතන හිත එකඟ වෙනවා. හැබැයි ඇයි එහෙනම් අපි ඒ වගේ කරන්නේ නැත්තේ? ඒ වගේ කරන්නේ නැත්තේ ඒවල සම්බාධ වැඩි. ඒ වගේ නිමිතිවල සම්බාධ වැඩි. ඒ නිසා අපිට ඊට පස්සේ මේ භාවනාව දියුණු වෙගෙන යනකොට අපිට ඒක බලපාන විදිය විවිධ ස්වරූපයක් ගන්නවා. එතකොට අපිට නිමිති උපුටා ගන්නට අමාරුයි. සමහර විට ඒකේ උපුටා ගන්න නිමිත්ත නිවැරදි ආකාරයෙන් එන්නේ නැහැ. ඊට පස්සේ ඒ නිමිත්ත පිළිබඳව අපිට සිත පවත්වන්න බෑ. ඊට පස්සේ ඒ නිමිත්ත ගැන හිත පවත්වන්නට ගියත් නොඑක් විකාර රූපී විදිහට ඒ නිමිති ඉදිරිපත් වීම සිද්ධ වෙනවා. ඒකට ඒ මනෝභාවය විකෘති තත්ත්වයට පත්වන්නට ඇතැම් වෙලාවට මානසික රෝගී තත්ත්වයන් වලට පත්වන්න පවා ඒ විදිහට අපි ක්‍රියාත්මක වීම හේතුවක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ වගේ නිමිති ගන්නෙ නැත්තේ. හැබැයි ඒකෙන් කියන්නේ එතන හිත එකඟ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හිත එකඟ කරගන්න පුළුවන්කම තියනවා මේ වගේ නිමිත්තක. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒක ඉන්ද්‍රිය නානත්ය අනුව ඇතැම් අවස්ථාවලදී ඒ ක්‍රමය පාවිච්චි කළේ. අර ස්වර්ණකාර තිස්ස හාමුදුරුවන්ට සරියුත්තරන් වහන්සේ කමඨහන් ලබා දුන්නත් උන්වහන්සේට අසුබ කර්මස්ථානයේ කොටෙක් ලබා දුන්නත් උන්වහන්සේට ඒක වැඩුණේ නැහැ. උන්වහන්සේට අවසානයේදී උන්වහන්සේගේ චරිතය සුබ වශයෙන් දකින්න රාගය රාග චරිතයක් වුණා. උන්වහන්සේට අවසාන වශයෙන් භාග්‍යතුන් වහන්සේ දුන්නේ රත්තරන් මලක් දිහා බලාගෙන ඉන්න. එතකොට ඒ ස්වර්ණ වර්ණයෙන් යුක්ත රත්තරන් නෙළුම් මලක් දිහා බලාගෙන ඉඳලා ඒ නෙළුම් මලම විපරීත භාවයට පත් වෙනකොට ඒ පිළිබඳව මානසිකාරයේ පවත්වමින් තමයි උන්වහන්සේ මේ සිත වඩාගත්තේ මාර්ගඵලයන්ට පත් වෙනවා. එතකොට අසුභ භාවනාව තුළ දැන් රාගයට ප්‍රතිපක්ෂ දෙයක් විදිහට අසුභය දිනු කළ යුතු උනාට අසුභ භාවනාවට උන්වහන්සේට සිද්ධ වුණේ නැහැ. ඒට හේතුව උන්වහන්සේ සසරේ බොහෝ කාලයක් තිස්සේ ස්වර්ණකාර කුලයන් හිම ඉපදිලා සුභ සංඥාව තමයි උන්වහන්සේට ප්‍රකටව තිබුණේ. එනිසා උන්වහන්සේට මේ ජීවිතයේදී අසුබය ගැන පොතේ කතා කළත් අසුබය කියන දේ අරමුණු වෙන්නේ නැතුව සුබ සහගත සත්‍යයන්ම අරමුණු වෙන ස්වභාවයක් තිබුණා. අන්න ඒ නිසා අසුබය කියන දේ එකපාර ගෙනවිත් දෙන්නේ නැතිව අර ලස්සන කියන එක ඇතුලේ තියෙන විපරීත භාවයට පත්වීම කියන දේ භාගතුන් වහන්සේට පෙන්වා දෙන්නට අවශ්‍ය වුණා. ඒ නිසා තමයි නෙළුම් මලක්, ස්වර්ණ වර්ණ නෙළුම් මලක් වවලා ඒකෙන් ඒ අරමුණු කරගෙන සිත වදන ආකාරයක් පෙන්වා දුන්නා. ඊට සමහර වෙලාවට ඇතන් තරණින් මහන්සියලා උපකාර කරගත්තේ භවනාව සිද්ධ කරන්නට පාත් දෝවණය කරලා ගලාගෙන යන වතුර ටික. එතකොට මේ වගේ අවස්ථාවන් දිහා බලනකොට අපිට දකින්න පුළුවන් ශාසනයේ මේ කමතහන් අපි සාමාන්‍ය විදිහට මේ දේම කළ යුතුයි කියලා හිතන සීමාවට වඩා වෙනස් වෙන සීමාවන්ගේ හිත දියුණු කරගත්ත අවස්ථා හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ හැමෝටම මේ විදිහට හැමතැනකම හිත දියුණු කරන්න පුළුවන් කියන එක නෙමෙයි. ඒ හින්දා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ මාර්ගය තුල අපි හික්මීම ලබනවා නම් ඒක තමයි කල යුතු වෙන්නේ. මොකද එහෙම නැති වුණොත් අර විදිහට වැරදි තැන්වල උත්සාහවත් වෙලා වැරදි අත්දැකීම් ලබලා සාමාන්‍යයෙන් අපේ භාවනා ජීවිතේම අපිට වියවුලකට පත් කරගන්නට සිදුවන්නටත් පුළුවන්. අනේ හින්දා ඒ මට්ටමටපත් නොවි අපිට සිද්ධ වෙනවා නිවැරදි ලෙස භාවනාව කියන දේ දියුණු කරන්න. ඉරියාපත භාවනාවේදීත් අපි නිවැරදි විදිහට ඒ ඉරියාපත භාවනාව සිද්ධ කළ යුතුයි. නිවැරදි විදිහට ඉරියාපත භාවනාව සිද්ධ කරනකොට පළවෙනියටම අපි කියපු දේ තමයි ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. යනකොට යනවා කියන එක පිළිබඳව එයාට සිහියක් තියෙනවා. තිතෝවා තිතෝම් හිති පජානාති. හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්නවා කියන සිහියක් තියෙනවා. ඒකට කොහොමද යනකොට යනවා කියලා සිහිය පවත්වන්නේ? කොහොමද හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්නවා කියලා සිහිය පවත්වන්නේ? ඒ වගේම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා සිහිය පවත්වන්නේ. ඒ වගේම නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නවා කියලා සිහිය පවත්වන්නේ කොහොමද? යථා යථාවා කායසු පනිහිතෝ හෝති යම් යම් ආකාරයකින් මේ කයේ පැවැත්ම තියෙනවා නම් ඒ ඒ ආකාරයෙන් එයා ප්‍රජානනය කරන්නේ කොහොමද ඒ ඉරියව් පැවැත්ම තුළ. මෙන්න මේ පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපි ඉරියව් පැවැත්ම කියන එක නිකම්ම දැනගන්නවාද එහෙම නැතිනම් එතනදී නුවණින් විශේෂයෙන් දැනගන්නවාද කියන දේ පිළිබඳව. භාග්‍යවතුන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ ඉරියව් පැවැත්ම පිළිබඳව අපි නුවණින් ඇති කරගනු ලබන දැනගැනීමක් පිළිබඳව. ඒක ගච්ඡන්තෝ වා ගච්ඡාමි කි පජානාති කියලා කියනකොට යනකොට යන බව දන්නවා. හැබැයි යා නුවණින් යනකොට යන බව දන්නවා. ඒක අර දෙය අමතක කරන්න එපා කෙනෙකුගේ හිත ගොඩාක් විසිරලා තියෙනවා නම් බොමලුවකට ගිහිල්ලා ටිකක් ඇවිදිනකොට නිදහසේ එයා තමන්ගේ කකුල යන එක දිහා ඒ සබන එක දිහා එයා සිහි නුවණින් බලාගෙන හිටියා කියලා ඒක ලොකු වරදක් වෙන්නේ නැහැ. හැබැයි ඒක මේ භාවනාව හැටියට සම්පූර්ණම තබා ගන්න එපා. ඒක තමයි මේ ඉරියාපත භාවනාව කියන්නේ කියන තැනින් එක තියාගන්න එපා. එතකොට මේ භාවනාව තුළදී අපිට පෙන්වන්නේ අපිට සාමාන්‍යයෙන් මේ ඉරියව් පැවැත්ම තුළ පුද්ගල භාවය කියන එක සත්‍යය කියන සංකල්පනාව ප්‍රධාන වශයෙන්ම දැසගෙන සිටින දෙයක්. අතපය ඔසවනවා අතපය තබනවා ඇවිදිනවා හිටගෙන ඉන්නවා ඉඳ ගන්නවා නිදා ගැනීම කරනවා මේ විදිහට මේ ඉරියව් පැවැත්ම තුළ සතර ඉරියව් පැවැත්ම තුළ ඒ ඒ ආකාරයට කය හැඩ ගැස්වීම තුළ හරවනවා හිත හැරෙනවා මෙහෙට හැරෙනවා මේ ආකාරයන්ගෙන් අපි සිදු කරන මේ කයෙහි හැඩ ගැස්වීම ඇතුළේ අපිට පේනවා සත්පුද්ගල සංඥාව බොහොම දැඩි ලෙස පිහිටා සිටිනවා. මෙතන ඊටාම විශාල වශයෙන් කෙලෙසයක් පවතිනවා. අපිට මේ පුද්ගලික ක්‍රියාකාරකමක්. පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකමක්. පුද්ගලයෙක් තමයි මේ විදිහට ක්‍රියාකාරීව වාසය කරන්නේ. මෙන්න මේ පුද්ගලයේ ක්‍රියාත්මක වෙනවා කියලා මේ කය පිළිබඳව මේ ක්‍රියාවේගයත් එක්ක තියෙන ස්වභාවයෙන් පිහිටා සිටින සත්ව පුද්ගල සංඥාව තමයි අපිට දුරවන්නට ඕනේ වෙන්නේ. දුරු කරගත යුතු වෙන්නේ අන්න ඒ දේ. ඒකට අපි කොහොමද ඒක सिद्ध කරන්නේ? සත්පුද්ගල සංඥාව දුරු කරගන්නේ කොහොමද? එතකොට සත්පුද්ගල සංඥාව අපි මේ තැනක දුරු කර ගැනීම सिद्ध කරන්නේ මේ කයෙහි පැවැත්ම සිද්ධ වෙන තැනක සිදුවන කාර්යය පිළිබඳව නුවණින් මානසිකාරය පවත් පවත් පැවැත්වීම තුළ. එතනදී උදාහරණයක් හැටියට දක්වනවා දැන් අපි කියනවා කරත්තේ යනවා කියලා. එතකොට කරත්තය යනවා කියලා කිව්වට දැන් කරත්තයක් කවදාවත් ගියේ නැහැ. කරත්තයකට කවදාවත් යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කරත්තය යනවා කියලා කිව්වට කරත්තයකට කවදාවත් යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට කරත්තයක් යනවා කියන තැන කරත්තේ ගොනුන් දෙන්නෙක් බැඳලා ඉන්නකොට අර ගොනුන් දෙන්නගේ ක්‍රියාකාරකමත් ඒ වගේම ඒ කරත්තේ ඉන්න රතහාචාර්යත් ඒ වගේම කරත්තයක් නිසා මේ මේවල ක්‍රියාකාරීත්වය නිසා අපිට පේනවා මේ කරත්ත යනවා කියලා. කරත්ත යනවා කියලා. ඒක නමුත් අපි කරත්ත යනවා කියලා ව්‍යවහාර කරාට කවදාවත් කරත්ත යෑමක් තිබුණේ නැහැ. ඒකට දැන් කරත්ත යනවා කියලා තියනවා වගේ අපි හදාගත්ත ප්‍රඥප්තියක් තියෙනවා. මේ සත්වයා සත්වයා තමයි මේ විදිහට ඇවිදින්නේ, ඉන්නේ, ඉඳගන්නේ, නිදාගන්නේ ඉරියව් පැවැත්ම කරන්නේ පුද්ගලයෙක්, සත්වයෙක් කෙනෙක්. මෙන්න මේ කෙනෙක් කියලා ගත්ත සත්වයෙක් කියලා ගත්ත සංකල්පනාව තමයි අපි සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන විදිහට අපේ මානසිකාරයේ පවත්වන්නට ඕන. ඒකට එතනදී අර කරත්තේ වගේ තමයි කවදාවත් ගමනක් යන්න බැරි කරත්තේ වගේ තමයි මේ කය කියලා කියන්නේ. මේක කනබුන ආහාර ප්‍රත්‍යයෙන් උපන්න දෙයක් හැටියට දැන් බත් ගානක් කොහෙවත් යන්නේ නැහැ වගේ මේ කයත් කොහෙවත් යන දෙයක් නෙමෙයි. ඒ ආහාර ප්‍රත්‍යයෙන් උපන්න දෙයක් විදිහට මේ කයත් කොහෙවත් යන දෙයක් එහෙම. මේක හරියට අර කරත්තේ වගේ. කරත්තෙට තනියෙන් යන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ වගේ. ඒකෝට අර මේ ගොනුන් දෙන්න වගේ යොදපු කරත්තට යොදපු ගොනු ටික වගේ තමයි හරක් ටික වගේ තමයි මේ කයේ හිතෙන් යොදවපු මේ කය පුරා පැතිරී පවතින චිත්තකිරිය වායෝ ධාතුව කියන එක. සිතෙන් උපද්දපු සිතෙන් ක්‍රියාත්මක කරන ඒ චිත්තකිරිය වායෝ ධාතුව කියන එක. එතකොට ඒක ක්‍රියාත්මක කරන දේ තමයි අර රේදුරා වගේ සිටින සිත. එතකොට දැන් අපි යන්න යනවා කියන සිතක් තමයි උපද්දන්නේ. යනවා කියන සිතක් උපද්දනකොට ඒ සිතෙන් කාය විඤ්ඤාප්ති ආදී රූප ඉපදවීම තුළ චිත්තකිරිය වායෝ ධාතුව තුළින් චිත්තක්‍රීය වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනකොට අපිට පේනවා ඊට අවශ්‍ය වෙන ක්‍රියාකාරීත්වය රූපය තුල ක්‍රියාත්මක වෙනවා. ඒකට සිත නැති වුණොත් මෙතන යෑමක් දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සිත නැති වුණොත් යෑමක් දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම හිත යෑම සිද්ධ කළෙත් නැහැ. ඇවිදිනවා කියන ක්‍රියාව හිත සිද්ධ කළෙත් නැහැ. හිත නැතුව යෑමක් කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපිට පේනවා මෙතන මේ පුද්ගලයෙකුගේ ඇවදීමක් කියනවට වඩා මේ මේ ධර්මයන්ගේ ක්‍රියාකාරකමක් සිද්ධ වෙනවා කියන එක. මේ ධර්මයන්ගේ ක්‍රියාකාරකමක් සිද්ධ වෙනවා. ඒකට ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති කියලා කියන්නේ අනකොට අපි යන බව පිළිබඳව නුවණින් දන්නවා කියලා කියන්නේ මෙන්න මේ පුද්ගලයෙක් ඇවිදිනවා කියලා තියෙන තැනක පුද්ගලයෙක් ඇවිදිනවා කියලා අපිට හමුවන මේ සත්පුද්ගල සංඥාව ඉක්මන විදිහට අපි අපේ මානසිකාරයේ පවත්වන එක. ඒක දැන් අත ඔසවනවා කියලා අපි කියන තැනකදී සිදුවන කාර්ය පිළිබඳව අපි තේරුම් ගත්තාම යම් යම් ආකාරයකට අපේ කය පවතිනවා නම් ඒ පැවැත්ම සිද්ධ කරවන්නේ කෙබඳු ස්වභාවයකින්. ඒ පැවැත්ම සිද්ධ කරන්නේ හැම වෙලාවකදීම සිතක් උපදවලා ඒ සිතෙන් උපදවනු ලබන විඤ්ඤාති රූපයන් මගින් ඒ චිත්තක්‍රිය වායෝ ධාතුව නිෂ්පාදනය වෙනකොට අන්න ඒ විදිහට තමයි අතපය එසවීමක් නැතිනම් මේ ඇවිදීමක් යෑමක් තියෙනවා. එතකොට අපිට පේනවා පුද්ගලයෙක් ඇවිදිනව නෙමෙයි. මෙතන මේ විදිහේ හුදු ධර්ම සංතතියක ක්‍රියාත්මක වීමක් තියෙනවා. එතකොට මේ ධර්ම සංතතියක ක්‍රියාත්මක වීම කියන දෙයට කොයි තැනකින් හෝ හානියක් වුණොත් ඒක යෑමක් වෙන්නේ නැහැ. දැන් චිත්තකිරිය වායෝ දහත්ව ඉපදුනේ නැති වුණොත් මොකද වෙන්නේ? සිතේ ඉපදුනත් ඒක යන්නේ නැහැ. විඤ්ඤාප්ති රූපේ ඉපදුනත් ඒක යෑම මේ නැති වුණත් ඒක යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ කය අකර්මන්නේ නම් කය කියන දේ වෙන්නේ නැත්නම් ඒ විදිහට කය නැත්නම් ඒත් යන්නේ නැහැ සිත ඉපදුනා. ඒක සමහර වෙලාවට තියෙන්නේ අර මේ අතපය ඉරිවැටිලා ගියාම හරි ඒ වගේ අර විඤ්ඤාප්ති රූපේ ඇසුරු කරගෙන උපදින්නේ නැති වෙනකොට. එතකොට අර චිත්තකිරිය වායෝ ධාතුවට ක්‍රියාත්මක වෙන්න බැරි වෙනකොට අපිට බැරි වෙනවා අපතේ ඔසව ගන්න. හිත උපදිනවා. හැබැයි හිත උපදින උපදුනාට අපිට බෑ ඒක කරන්න. ඒකට මේක අනාත්ම ධර්මයක් නිසා තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ. ඒක Tamanට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ කාර්යය හැම පැත්තෙම තම තමන්ගේ වැඩ ටික හරියට කළොත් තමයි අපිට යනවා කියන දේ දකින්න පුළුවන්කම තියෙන්නේ. මේ පුද්ගලයෙකුගේ යෑමක් නෙමෙයි. අනාත්ම ධර්මයක් සිත එතන සිතක් විදිහට ඉපදිලා ඒක ඉතුරු නැතුව නැති වෙලා ගියා. ඒකට එයින් උපන්නා වූ යම් රූප ධර්ම ටිකක් තිබුණා නම් ඒ ධර්මයනොත් එතන හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒකට මේ විදිහට ලක්ෂ ගානක් කෝටි ප්‍රකෝටි ගානක් සිත් උපදිනකොට අපිට පේනවා මිනිස්සේ ඉදිරියට යනවා වගේ කියලා. ඒකට ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ මේ වගේ අනාත්ම ධර්මතා ටිකක හටගෙන නිරුද්ධ වෙන බවක් නේද? මෙන්න මේ ආකාරයට ඉඳගෙන ඉන්න ස්වභාවය පිළිබඳවත් නුවණ පවත්නවා. ඒ වගේම අපි හිතගෙන ඉන්න ස්වභාවය පිළිබඳව සිහි නුවණ පවත්නවා. නිදා ගැනීම පිළිබඳව සිහි නුවණ පවත්නවා. යම් යම් ආකාරයන්ගෙන් මේ කයෙහි පැවැත්ම සිද්ධ වෙනවා නම් මේ ඉරියව් පැවැත්ම යම් යම් විදිහකට තියෙනවා නම් ඒ ඒ තන මේ නුවණ පවත්වන්නට උත්සාහවත් වෙනවා. එතකොට අන්න ඒ විදිහට සිහිනුවන පවත්වන එකට කියනවා ඉරියාපත භාවනාව સિદ્ધ කරනවා කියලා. ඉරියව් පැවැත්ම තුළ සිහිනුවන පැවැත්වීම સિદ્ધ කරනවා. එතකොට ඉරියව් පැවැත්ම ඒ විදිහට දියුණු කරන කෙනෙකුට තමයි ඉරියව් පැවැත්ම මේ විදිහට වඩන කෙනෙකුට තමයි පුළුවන්කම තියෙන්නේ නිවැරදි ලෙසම තමන්ගේ ජීවිතය තුළ හොඳින් සිහිනුවන අනාත්ම දර්ශනය ප්‍රකට වෙන විදිහට වඩනවා කියලා කියන්නේ. අපිට තියෙන ලොකුම කෙලෙෂයක් තමයි මේ ඉරියව් පැවැත්මත් එක්ක අපිට තියෙන සත්පුද්ගල ස්වභාවයේදී දැස ගැනීම. සජීවීකරණයට ලක් වෙලා තියෙන මේ කෙනෙක් ඇවිදිනවා මේ කෙනෙක් එහෙට මෙහෙට යනවා එනවා කෙනෙක් කතා බස් කරනවා මේ සජීවීකරණය නිසා තමයි අපිට මේකේ අනාත්ම ලක්ෂණය වඩා ප්‍රකට නොවෙන්නේ. එහිඳ ඉරියාපත පබ්බේ ඉරියාපත භාවනාව ඊටාම වැදගත් කෙනෙක් තමන්ගේ ජීවිතයට පුරුදු කරනවා නම් ප්‍රගුණ කරනවා නම් එයාට මේ නිර්වාණය අවබෝධ කර ගැනීමෙහිලා ඒක ඍජු වශයෙන් බලපාන දෙයක් බවට පත් වෙනවා. එහෙනම් ඔබත් මේක ටිකෙන් ටික ප්‍රගුණ කරන්නට පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ කරුණ වශයෙන්. දැන් ඕකෙදී අපිට ආධ්‍යාත්මික කය බාහිර කය පිළිබඳව බලමින් සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා අපිට ඒකේ තවදුරටත් උදේවැය ඥානය පහළ වෙන මට්ටමට කතා කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අද දවසේදී ඒ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. යම් විදිහකින් ඔබ කාල සීමාවක් මේක ප්‍රගුණ කළ යුතුයි කියලා හිතනවා. එහෙනම් මේ සතිය තුළ ඔබට තියෙනවා කායනුපස්සනාවේ ඉරියාපත පබ්බේ වදන සතිය බවට මේ සතියපත් කරගන්න. ඔබ හොඳින් මේ භාවනාව පිළිබඳව හිත තබා ගන්න උත්සාහවත් වෙන්න. එතකොට ඔබට කාය විවේකයේ සැපේන ටිකක් හිතන්න පුළුවන් අවස්ථාවක් ඔබට සමහර විට වැඩ කටයුතු කරන තැනකදී වෙන්න පුළුවන්. ඔබ එක තැනක ඉඳගෙන ඉන්න විවේකයක් ලැබුණ වෙලාවක වෙන්න පුළුවන්. gederati එක තැනක ඉඳගෙන ඉන්න විවේකයක් ලැබුණ වෙලාවක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උදෑසන හවසක ඇවිදින වෙලාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ පොලිමක හිටගෙන ඉන්න ඉඳගෙන ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. ඕනෑම අවස්ථාවක දැන් ඔබ තමන්ගේ කය පිළිබඳව හැරිලා සිහිනුවන පවත්වන්න උත්සාහවත් වෙන්න. එතකොට මේ මම ඉන්නවා මේ පුද්ගලයෙක් ඉන්නවා කියලා පෙන්වන්නට මෙතන තියෙන යථාර්ථය මොකක්ද? Taman ඉරියව් පැවැත්ම ඉස්සෙල්ලා හොඳින් මනසට අරමුණු කරගන්න. ඉරියව් පැවැත්ම Tamanගේ කය පවතින මොන විදිහකද කියන එක පළමුව හොඳින් මනසට අරමුණු කරන්න. ඒක මේ මම ඉඳගෙන ඉන්නවා මම හිටගෙන ඉන්නවා මේ විදිහට පෙනුනට මෙතන ඇත්තටම පවතින්නේ මේ කයෙහි හිට ගැනීමක්ද. මේ කය ඉපදුනේ කන බොන ආහාර ප්‍රත්‍යයෙන් නේද? කය අනාත්ම ධර්මයක්. එතකොට මේ කයට පුළුවන් කමක් නැත්තේ නෑ මේ විදිහට හිත ගැනීම කරන්න. මේ විදිහට ඉඳ ගැනීම කරන්න කයට පුළුවන් කමක් නැත්තේ නෑ. කයෙහි ස්වභාවය තමයි ඒ විදිහට හිත ගැනීම, ඉඳ ගැනීම, ඇවිදීම් කරන්න බැරි හරියට දරකඩක් කපලා දැම්මහම එක තැනක වැටිලා තියෙනවා වගේ ඒ නම්ශීලී ගතියක්. එහෙම නැතිනම් සැහැල්ලු භාවයක් මේ වගේ දේවල් ඒ කයේ ඇත්තේ නැහැ. එතන තියෙන්නේ මොනවද? සම්පූර්ණම අර කන බොන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු ඒක බොහොම ඉක්මනින් ෂේවි යන කුණු වෙලා යන සත්වයකින් තියෙන ස්වභාවයෙන් යුක්ත දෙයක් අනාත්ම ධර්මයක්. කයට ඇවිදිනවා කියන දේ කරන්න බෑ. කයට හිත ගන්නවා කියන දේ කරන්න බෑ. එහෙනම් හිතට පුළුවන් ද හිත ගන්න? නෑ හිතට හිත ගන්න පුළුවන් කමකුත් නෑ. එහෙනම් හිතින් සිතක් උපද්දනවා. හිතින් පුද්ගලයෙක් හදලා හිතින් පුද්ගලයා පුද්ගලයාගේ හිත ගැනීම හිතින් අරමුණු කරනවා. දැන් හිත ගන්න ඕන කියනකොට මම හිත ගන්නවා කියන එක හිතින් තමයි උපදවන්නේ ඉස්සෙල්ලා. එතකොට අන්නේ හිතින් උපද්දනකොට මොකද වෙන්නේ? අර චිත්තකිරිය වායෝ ධාතුවක්. ඒ වගේම විඤ්ඤාප්ති රූපයක් නිසා. චිත්තකිරිය වායෝ ධාතුව කියලා කියන්නේ දැන් හිතින් හරියට අර සමහර වෙලාවට අර ඔබ දැකලා ඇති JCB ඊට පස්සේ දැක්කෝ යන්ත්‍ර වැඩ කරනකොට ඒක වැකුම් වලින් වැඩ කරනවා. එතකොට ඒ වැකුම් බලයෙන් වැඩ කරනකොට ඒ දේ තද වෙනකොට අපිට පේන අර කුල්ල ඔසවනවා කුල්ල පාස් වෙනවා කියලා පෙනුනට එතන තියෙන්නේ අර වැකුම් වල ක්‍රියාකාරීත්වයක්නේ. අන්න ඒ වගේ තමයි මේ චිත්තක්‍රීය වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. අර මනසින් අපි අතක් හදලා අතක් ඉස්සරට කකුලක් ඔසවලා කකුලක් තබන බව මනසින් අපි සිතක් විදිහට ඒක ඉපැද්දුවට ඒ අරමුණු කරමින් ඒ ගතිය උපදවන විදිහේ සිතක් අපි ඉපැද්දුවට ඒ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ මොකක්ද අර චිත්තකිරිය වායෝ ධාතුවේ සිත සිතින් උපද්දපේ වායෝ ධාතුව නිසා අපිට මේ කයෙහි තද කිරීමක් සිද්ධ කරනවා. එතකොට තමයි අපි කකුල ඔසවනවා, කකුල අරගෙන යනවා, කකුල තබනවා කියන දේ සිද්ධ වෙන්නේ. ඒකට අපි විපස්සනාව තුළ අපිට අරමුණු වෙන්නට ඕනේ මෙන්න මේ සිතෙන් මේ ධර්මයක් උපදවීම ඒ උපදවන ධර්මයේ ඒ සිත රූපය අසුරු කරගෙන පවත්වන නිසා මෙහෙම ආකාරයක් රූපය තුළ विद्यमान වෙනව නේද කියන මේ ලක්ෂණය තේරුම් ගන්න. එතකොට ඔය වචන ටික හිතන එක නෙමෙයි ඔය අර්ථයේ මසු වෙන විදිහට ආස්පස රූපේහි අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට හිතගෙන ඉන්න තැන පුද්ගලයෙක් හිතගෙන ඉන්නවා කියන සංකල්පනාව වැරදි දෙය ඉවත් වෙන විදිහට ඔබ මානසිකාරයේ පවත්වන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට ඇවිදිනකොටත් ඒ විදිහයි, නිදා ගන්නකොටත් ඒ විදිහයි. එතකොට අන්න ඒ විදිහට මානසිකාරයේ පවත්වන්න උත්සාහවත් වෙනකොට අපිට ටිකෙන් ටික ටිකෙන් ටික මේ සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියන එක දුරු වෙන්න පටන් ගන්නවා. ඒක Taman පිළිබඳවත් බලන්න ඒ වගේම බාහිර කෙනෙක් යනවා කියලා පේන තැනකත් ඒ සිදුවන කාර්ය පිළිබඳව ඔබ හොඳින් මානසිකාරය කරන්න. එතකොට අර අපිට රොබෝ කෙනෙක් කියන තැනක සසඤ්ඤේ සංඥාවක් නැහැ කියන්නේ අපිට වෙන සවිඥානික බවක් පේන්නේ නැහැ අපිට පෙනේ මේ රූපයේ තියෙන අනාත්ම ලක්ෂණය සහ හිතේ ඇති කරගන්න මේ ගති ලක්ෂණ ටික පේනකොට මෙතන අනාත්ම ධර්මයක් සත්පුද්ගල භාවයෙන් පණවන්න බැරි ධර්මතා රාශියක හටගෙන වැය වෙන ස්වභාවයක් නේද කියන එක අපිට දකින්න පුළුවන්කම ලැබේ. ආධ්‍යාත්මයක් බාහිරය තුලත් ඒ විදිහට දකින්න පුරුදු වෙන්න. එතකොට එතකොට මෙන්න මේක මේ විදිහට ඔබ ප්‍රගුණ කරන්න පටන් ගත්තාම අර සත්පුද්ගල ඕලාරික සංඥාවන් යටපත් වෙනකොට අපිට පුළුවන් එතනින් එහාට උදේවැය දක්වා මේක දිනු කරන තැන පිළිබඳව තවදුරටත් කතා කරන්නට. ඉතින් ඒ ටික අද දවසේදී කතා කරන්නේ නැහැ. මොකද මේ ටික ප්‍රධාන වශයෙන් ඔබ මෙතනට හිත තියලා මේක වඩා ප්‍රගුණ කිරීම වැදගත් වෙන නිසා එහෙනම් මේ කරුණ ටික ප්‍රගුණ කරන්න පටන් ගන්න ඔබට ඉරියාපත භාවනාව තුළින් දියුණුවක් ලබන්නට පුළුවන්කම ලැබෙයි. ලෝකෝත්තර මාර්ගය උපදවා ගන්නට පුළුවන්කම ලැබෙන ආකාරයේ මුලින් කොතෙක් අපහසු වුණා ඔබ නැවත නැවත හිත තබමින් සිහිනුවන පවත්වන්න උත්සාහවත් වෙන්න. ඔබ එදිනෙදා කටයුතු කරන අතරතුර දවසෙහි යම් කාල සීමාවක් වෙන් කරන්න මේ සතිපට්ඨානයේ මේ කාර්යය වඩන්න ඔබ ගෙදර උයන පිහන කොට වෙන්න පුළුවන්. ඔබ රාජකාරී රාජකාරියට වැඩට යනකොට වෙන්න පුළුවන්. ඔබේ ජීවන වෘත්තිය සඳහා පිටත් වෙන අවස්ථාවකදී වෙන්න පුළුවන්. ඔබ ඕන වෙලාවකදී මේක මේක භාවිත කිරීම සඳහා යම් කාල සීමාවක් වෙන් කරගන්න. ඊට පස්සේ ඒ කාල සීමාව තුළ මේක වඩා ප්‍රගුණ කරන්න. ටිකෙන් ටික ඒක වැඩි කරගන්න. මේ විදිහට මේ සතිය ඔබ දැඩි ලෙස අප්‍රමාදීව උත්සාහවත් වෙන්නේ. වැඩි කාල සීමාවක් මේ නුවණ සිහිය පවත්වන්න පුළුවන් වෙන තරමට ඔබට වඩා සාර්ථක ප්‍රතිඵල මේ ඔස්සේ ලබා ගන්නට පුළුවන්කම ලැබෙයි. ඒ නිසා අප්‍රමාදීව කොහොම හරි ලබාගත් අවස්ථාව තුළ සතිපට්ඨානය තුළ ඔබේ මනස භාවිත කරන්නට කියලා ඔබට නැවතත් කාරුණිකව සිහිපත් කරනවා කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්වලා හැම කෙනෙක්ම වටිනා කුසලයක් අද දවසේදී සිද්ධ කරගන්න තියෙදුනේ මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථින් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු කුමිෂ්ඨේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි අද දවසේදී මේ විදිහට ධර්ම දේශනා කිරීම තුළින් ධර්ම ශ්‍රවණය කර ගැනීම තුළින් සිදු කරගත්තා වූ සීල කුසල ධර්මයන් සීල දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මා දෘෂ්ටිකාදී සීල දේවගණ සමූහය, අස්ථාන විද්‍යාදී සීලම දේවගණ සමූහය මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන ලබත්වා දෙවියන්ට අමා මහ නිවන සැනසීම පිණිස මේ කුසලය හේතුපනිස්වේම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටම මේ තුන් කුසලයේ නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන ගොරකට භයංකර දුක් සහිත සසරෙන් මුදී අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිස්වේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම දරුවන් සම්මා